මේ සාකච්ඡාව සඳහා දිගින් දිගටම සම්බන්ධ වෙන පින්වතුන් දන්නවා අපි මේ දවස්වල සාකච්ඡා කරන්නේ කෙලස් දුතාංගයන් පිළිබඳව කියලා. කෙලස් පිඹහරින්නට හේතු වන අල්පේච්ඡ බව, සන්තුට්ඨිතාව, සුභරතාවය දිනු කර ගැනීම සඳහා උපකාර වන සරල ඡාම් පැවැත්ම සඳහා භාවිතා කරන ක්‍රියාකාරකම් 13ක් පිළිබඳවයි අපි තෙලස් දුතාංග නමින් සාකච්ඡා කරන්නේ. මේ වෙනකොට අපි බොහෝ කාරණා සාකච්ඡා කරලා අමාරයි. එසේවත් තවත් කාරණා කිහිපයක් දැනගත යුතුම දුතාංගයන් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන්නට අපි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම අද දවසේ අපි ආරණ්‍යකාංගය සහ රුක්කමූලකාංගය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අපේක්ෂා කරනවා. ඉතින් සිරිත් පරිදි මේ සාකච්ඡාව සුපෝෂණය කිරීම සඳහා ඔබ කෙරෙහි අප කෙරෙහි කවදත් හිත ඇතිව අනුකම්පාවෙන් කරුණාවෙන් මේ ධම් සභා මණ්ඩපයේට වැඩම කර සිටිනවා. අපි හැම දිනාගේම කල්යාණ මිත්‍රයන් වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කර්මස්ථානාචාර්ය අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය මිරහවත්ති පඤ්ඤාශ්‍රී මාහිම්පාණන් වහන්සේ අපි හාමුදුරුව පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා අපි හාමුදුරනේ අපි හාන්නේ අද අපි සාකච්ඡා කරන්නේ අපි හාමුදුරන්ට හොඳින් විස්තර කරලා දෙන්න හැකියාව තිබෙන අපේ හාමුදුරු නියෝජනය කරන සම්ප්‍රදායට වඩාත්ම සමීප වෙන දුතාංගයක් පිළිබඳව අපි හන්නේ ආරඤ්‍යකාංගය පිළිබඳව. අපි පළමුවෙන්ම මොකද්ද මේ ආරඤ්‍යකාංගය කියන්නේ කියන එක අවධානය කරගමු. දරුවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ අද තෙලිස් දුතාංග අතර විශේෂිත වූ දුතාංගයක් තමයි අපි සාකච්ඡා කරන දුතාංග දෙකක් එක හා සමානයි. පළවෙනි දුතාංගය අපි අද සාකච්ඡා කරන මේ පළවෙනි දුතාංගය ආරණ්‍යකාංගය. ගාමන්ත සේනාසනම් පටිච්චිපාමේ අරඤ්‍යකංගං සමාදයාමි කියලා වාක්‍ය කියලා මේ දුතාංගේ සමාදන් වෙනවා. අපි ඒ දුතාංගේ සමාදන් වෙන ආකාරය ඊට කලින් පැහැදිලි කළා. ඉතින් ඒ විදිහට ඒ දුතාංගේ සමාදන් වෙන එක අදහස තමයි ගාමාන්ත්‍ර සේනාසන ප්‍රතික්ෂේප කරනවා ආරණ්‍ය වාසය සමාදන් වෙනවා කියන එක තමයි ඒකින් කියවෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ මේ දුතාංගය මේ අපි සාමාන්‍යයෙන් අරණ්‍යකාංගය ස්වාමීන් වහන්සේ මම හැඳින්නවා මම <clears throat> විශේෂයෙන්ම නියෝජනය කරන පැත්තක් කියලා ඒක ඇත්ත. හැබැයි ස්වාමීන් වහන්සේ දැන් අරණ්‍ය සේනාසනකට දැන් සමහර වෙලාවට බෝඩ් දාලා තියෙනවා. ඒ වගේ ඒ වගේ අරණ්‍ය සේනාසනවල මේ අරණ්‍යකාංගය සමාදම් වෙන්න පුළුවන් කමක් නැහැ. අපි කියන්නේ හැම ආරණ්‍යයක් බවට පත් වෙන්න ඕනේ. එහෙම අර ගාමාන්ත සේනාසන කියන වචنين අදහස් කරන්නේ මොකක්ද කියන එකත් අපි ඉස්සෙල්ලා අවධානය කරගත්තොත්. අතරම සම්මත මේ දුතාංගය ආරක්ෂා කරන කෙනෙක් ගමත් ආරණ්‍යයක් විශේෂයෙන්ම දැනගන්න ඕනේ. එහෙම. ගම කියලා කියන්නේ ස්වාමීන් ඇත්තටම එක ගෘහයක් හරි එක දෙයක් හරි තියෙන ගමක්. එහෙම. මනුස්ස වාසයේ තියෙන දෙයක් තියෙන්න එපේ. එහෙම. ඒ වගේ එක ගයක් හරි තියෙන. එතන එහාට කතා කරන දෙයක් නෑ. එක ගයක් හරි තියෙන තැනක් ගමක් හැටියට තමයි සඳහන් කරන්නේ. එහෙම. ඊළඟට සඳහන් දැන් ඊළඟට දැන් සමාවෙන ප්‍රශ්නේ දැන් මම මෙහෙම ඇහුවොත් දැන් කැලෑවක් ගත්තාම කැලෑවේ වැද්දෝ ගෙවල් හදාගෙන ඉන්නවා. එතකොට ඒක කොහොමද අපි කළමනාකරණය කරගන්නේ එතනදී? ඇත්තටම සංඝාත වැද්දෝ කියලා කිව්වත් වැඩි පිළිස්කන්නේ මිනිස්සුනේ. එහෙමයි. ඒ අනුව කල්පනා කරුට ඒකත් ඇත්තම ගමක්. ගමක් වෙනවා. ගමක් වඩපත් වෙනවා. දැන් විසුද්ධිමාර්ග අට කතාවේ සඳහන් වෙනවා වැව් ආදී තියෙන විශේෂින්වත් තිබුණත් නැතත් මිනිස්සේ මාස හතරක් යම් කිසි තැනක හිටියානම් ඉන්නවා නම් එක දිගට වාසය කරනවා නම් එක දිගට වාසය කරනවා නම් සාර මාසයක් එතනක් ගමක් බවට පත් වෙනවා අපි හිතමු කැලේ මොකක් හරි වගාවකට ඇවිල්ලා නැත්නම් මොනවා හරි දඩයන් කරන අය වගේ ඇවිල්ලා පදිංචි වෙනවා ඒ වගේ පදිංචි වෙන සාර මාසයක් කියන්නේ මාස හතරක් ඉන්නවා නම් එතන ගාමාන්තරයක් හැටියට නැත්නම් ගමක් හැටියට තමයි ධර්මයේ සඳහන් වන්නේ දැන් මෙතන ගාමාන්ත සේනාසන කියන එකෙන් අදහස් කරන්නේ අන්තර්ග්‍රාම සේනාසන. ඒ කියන්නේ ගම ඇතුලේ තියෙන සෙනසුන කියන එක තමයි අදහස් කරන්නේ. ගම ඇතුලේ තියෙන සෙනසුන. එහෙමයි. ඒතකොට සාමාන්‍යයෙන් දැන් මේ විශේෂයෙන් අපි මේකදී දැනගන්න ඕනේ මේ ආරණ්‍යකාංගයේ සමාදන් වෙන කෙනා ගමත් ආරණ්‍යයක් මොකද්ද කියන එක හරියටම දැනගන්න ඕන. එහෙම. එහෙම නැතුව දැන් ආරණ්‍ය අර මම මුලින් කිව්වේ අපි බෝඩ් එකක් දාලා තිනවා හවල් ආරණ්‍ය, හවල් ආරණ්‍ය කියලා. එහෙම. ඒක ආරණ්‍යයක් බවට පත් වෙන්නේ අපි හඳුනගන්න ආරණ්‍යයක් කිව්වට ඒක වරදක් නෑ. එහෙම. හැබැයි මේ දුතහාංගයේ සමාදන් වෙන්න එහෙම ආරණ්‍යයක පුළුවන් කමක් නෑ. නැහැ. එතකොට සාමාන්‍යයෙන් මේ දුතහාංගය සමාදන් වෙන කෙනා දැන් අපි මුලින්ම අපි අහන ඔය ගෙවල් කොච්චර සීමාවක තියෙන්න ඕනද? ඒක තමයි සාමාන්‍යයෙන් දැන් මෙහෙමයි දැන් අපි ඒකට අර ගාමා ගාමා ගමත් ඒ වගේම ගමේ උපචාරයක් ඒ වගේ ගෘහෝපචාරයක් දැනගත්තම අපිට ඒක හරි පහසුයි. එහෙමයි. දැන් ඇත්තටම සංස අපි හිතමු ගමක කෙළවරේම තියෙන ගෙදර. කෙළවරේම තියෙන ගෙදර එතන එහා පැත්තේ තියෙන්නේ අපි සලාන් කැලෑව කියන්නේ. ඉතින් කෙළවරේම තියෙන ගෙදර අපි හිතමු කාන්තාවක් බාදෙන හොතලා හාල් කරලා වතුර ටික විසි කරනවා. එහෙම තමයි අට කතාව තියෙන්නේ. එහෙමයි. ඒ වතුර ටික වැටෙන තැන ස්වාමීන් වහන්සේ ගෘහෝපචාරය. එහෙම. ගෙදර ප්‍රචාරය. එහෙම. එතන ඉඳලා සාමාන්‍ය මධ්‍යම වයසේ පුරුෂයෙක් පොඩි ගල් කැටයක් අරන් එයාගේ වේගෙම එයාට පුළුවන් තරම් දුර මේ ගල් කැටේ ගහනවා. එහෙම. ඒ ගල් කැටේ වැටිච්ච තැන අර ගෙදර උපචාරයේ ඉඳලා ඒ ගල් කැටේ වැටිච්ච තැන මේ විනය පිටකේ සඳහන් වෙන මම මේ කියන්නේ. එහෙම. එතකොට ඒ වැටිච්ච තැන ගම. එහෙම. ඒ කැලේ පැත්තට ගැහුවත් ඒ ටිකක් ගම හැටියට තමයි ගණන් ගන්න. එහෙම. එතන ඉඳලා නැවත ගලක් ගහන දුර ගලක් ගහන දුර එහෙම එතන ඒ ගල වැටිච්ච තැනද නැවතත් ගලක් ගහනවා එහෙම ඒක තමයි ග්‍රාම උපචාරය හරි ගෘහපචාරය නෙවෙයි ග්‍රාම උපචාරය ග්‍රාම උපචාරය එතන ඉඳලා ස්වාමීන් වහන්සේ දැන් අට කතාවේ තියෙන්නේ ගාමන්ත ගාම උපචාරන්ත තපෙත්වා සබ්බම්මේතං අරඤ්ඤං එතකොට මේ ගමත් උපචාරයත් අයින් කරලා ඒතුළු සියල්ලම ආරණ්‍ය කියලා සඳහන් කරනවා හැබැයි මේ දුතාංගයේදී බොහෝ දුරට ආචාර්ය මත තියෙන ඔය ආරණ්‍ය හරියන්නේ නැහැ. එහෙම. ඕක විනය පිටකයේ තියෙන ආරණ්‍ය. එහෙම. හැබැයි සූත්‍ර පිටකයේ තියෙන ආරණ්‍ය ගත්තාම ඒක අපි අර උපචාරයේ ඉඳලා දුනු 500ක් කියලා කියනවා. ඒක තමයි දුතාංගයට අනිවාර්යයෙන්ම ගන්නෙ. දුනු 500න් අදහස් කළේ දුන්නේ දිගද එහෙම නැත්නම් දුන්නතර වගේ ගලක් ගන්නවා වගේ දුන්නක දිග. එහෙමයි. එතන දුන්නක දුනු පාංශය. ඒක මෙතන දුන්නක දිග ස්වාමීන් වහන්සේ සඳහන් වෙනවා වියත් නවයක් හැටියට. එහෙම. ඒතර වියත්ක් කියලා කියන අද එකමාරක් විතරනේ. එහෙම. එතකොට සාමාන්‍ය එක දුන්නක් අඩි 13 මාරක් විතර වෙනවා. වියතක් අඩි එකමාරක් වෙන එකක් නෑ අපේ අනුව මෙතනනේ. ඔව්. සාමාන්‍ය වියත කියලා වියත් නෙමෙයිනේ. රියන්. එහෙමයි. ආ රියන් එකමාරක්. ඔව් රියන් එකමාරක්. වඩු රියන් එකමාරක්. එහෙමයි. ඔව්. ඔව් රියන් එකමාරේ. එහෙනම් ඒතකොට රියන් එකමාරේව හතක්. රියන් එකමාරේව අසන්නස දැන් එච්චර දිග නෑ දුන්නක් අපි හන්දර. දුන්න අපි ඒ කාලෙ තිබිච්ච ඒක සඳහන් වෙන එහෙම <laughs> වෙන්නත් පුළුවන්. එතකොට දැන් මෙතන තියෙන්නේ දුනු 500ක්. එතකොට රියන් 9ක් කියලා තමයි සඳහන් වන්නේ. සඳහන් එහෙමයි. රියත් 9ක් කියලා නෙවෙයි රියන් 9. රියන් 9 එහෙමයි. ඒතර රියන් 9ක් වුණාම ස්වාමීන් වහන්සේ ඇත්තටම අඩි 13 මාරක් විතර වෙනවා. එක රියනක් ඔය කියන විදිහට එක දුන්නා. එතකොට ඒ වගේ දුනු 500ක් කියලා කිව්වහම සාල ගාණක් සාමාන්‍යයෙන් අපි අද කෙනෙකුට දැනගන්න අපේ බෞද්ධයන්ට හැමෝටම දැනගන්න අපි සාමාන්‍යයෙන් කිව්වොත් නියම ආරණ්‍යයක් කියලා කියන්නේ මනුස්ස වාසයෙන් ගොඩාක් ඈත කිලෝමීටර් දෙකක්වත් ඈතින් තියෙන ආරණ්‍ය තමයි මේ ආරණ්‍යකාංගේ සමාදන් වෙන්න පුළුවන්. එහෙම නැතුව ආරණ්‍ය කියලා කැලයක්. ග්‍රාම ගමක සිට කිලෝමීටර 2කමාරක් දෙකමාරක්. ඔව් දෙකක් වගේ. එතකොට අද කාලේ ආරණ්‍ය කියන නමින් හඳුන්වන බොහෝ ආරණ්‍ය සේනාසන ඔය කියන ගණේට අයිති නෑ වගේ අපේ අන්දම. ඔව් ඇත්ත සාන්නතේ අද ඒකයි මම කිව්වේ අර අපි අද ආරණ්‍ය කියලා හඳුන්වන බොහෝ තැන් ඒ විදිහට නියම ආරණ්‍යයක් බවට පත් වෙන්නේ නැහැ. අද කාලේ අපි ගත්තොත් අපි නිමල ආරණ්‍ය ටිකක් ඇත්තටම කිලෝමීටර් දෙකක් විතර ඈති තියෙන්නේ. ඒ වගේ ආරණ්‍යවල මේ ආරණ්‍යකාංගේ සමාදන් වෙන්න පුළුවන්. දැන් කියන්නේ දැන් ගම් ගත්තාම ගම් හැමතැනම තියෙනවා වටේටම තියෙනවනේ. එතකොට වටින්ම බලනවද ඒක? ඒ කියන්නේ අට දිශාවෙන්ම බලනවද අපේ හඳුරන්නේ මේ කිලෝමීටර දෙකක් ඇතුළතදී ගම තියෙනවා බලනවා. එහෙම. ඒක තමයි ආරණ්‍ය කියලා කියන්නේ. මොකද නැත්නම් ඒ සමීපවම තියෙන ගමෙන් තමයි බලන්නේ. බලන්නේ. එහෙම. ඒ අනුව බලනකොට ඇත්තටම මේ සාමාන්‍යයෙන් කිලෝමීටර දෙකක් නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ නාරංජිකාංගේ සමාදන් වෙන්න. එහෙමයි. එතකොට දැන් ගම කියලා කියන්නේ ඉතින් අපිට දැන් මේ තුතහාංගේ හැටියට ගමක් වම අපි දැන් සාල ගෙවල් ප්‍රමාණයක් තියෙන අපි ගම් මණ්ඩියක් කියලා කියන්නේ ලොකු ගෙවල් ප්‍රමාණයක් තියෙන තැනක. නමුත් මෙතනදි කියන්නේ එක දෙයක් හරි තියෙනවා නම් එක ගෘහයක් හරි තියෙනවා නම් යටත් විදෙසෙන් මාස හතරක් හරි කෙනෙක් ඇවිල්ලා ඒ ඉන්නවා නම් ඒක තමක් හැටියට ගණන් ගන්නවා. අපි හන්නේ දැන් මේ මෙතනදී ආරණ්‍යකාංගය කියන එකෙන් අදහස් කරන්නේ මේ සාමාන්‍ය කැලෑවක් මැද්දේ තියෙන ආරණ්‍යයක වාසය කිරීමද එහෙම නැත්නම් අපි හන්නේ ඒ කියන්නේ පිරිසක් එක්ක වාසය කරන එකද එහෙම නැත්නම් කැලෑවක් මැද්දේ තියෙන මිනිස් වාසයෙන් ඈත් වෙච්ච මිනිස්සු ගැවසෙන්නේ නැති තැනක හුදකලාව වාසය කරන එකද අපි හඳුරන්නේ මේ ආරණ්‍යකාංගය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් දැන් ඔතනදී ආරණ්‍යකාංගයේ සමාදන්වෙට අපි හිතමු සම සංඝ පිරිසක් ඉන්නවා. එහෙම. අපි 19ක් ඉන්නවා කියන්නේ. ඉතින් ඒ 19ම ඉන්නේ අපි හිතමු කිලෝමීටර් දෙකක් ඈතින් ගමට. එහෙම. ඉතින් එහෙමනම් එතන ඉන්න සියලු දෙනාටම සියලු ස්වාමීන් වහන්සේලාටම ආරණ්‍යකාංගයේ සමාදන් වෙන්න පුළුවන්. පුළුවන්. ඒක හුදකලාවේදීමටත් වඩා ඒක සැබෑම ආරණ්‍යයක් බවට පත් වෙන්න ඕනේ. එහෙම. එතකොට ඒක තමයි ආරණ්‍ය බවට පත් වෙන්නේ අර දැන් හුදකලාව. ඒකෙන් අදහස් කරන්නේ ආරණ්‍ය වාසී සෑම ස්වාමින් වහන්සේ නමකටම ආරණ්‍යකාංගයේ සමාදන් විය හැකියි කියන එකද අපහනේ පැහැදිලිවම සනතේ වගේ කියන අර දුර සීමාවේ තියෙන දුර සීමාවේ තියෙන තැනකේ ස්වාමීන් ඇත්තටම ඒ දුතහංගේ සමාදන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආරණ්‍ය නමින් නම් වූ පමණින් බෑ අර විනය පිටකයේ සහ සූත්‍ර පිටකයේ සඳහන් වෙන විදිහේ දුර ප්‍රමාණයන් සහිතව ගමෙන් ඈත්ව තිබෙන ආරණ්‍යවල යම්කිසි ස්වාමින් වහන්සේලා පිරිසක් වාසය කරනවා නම් ඒ ස්වාමින් වහන්සේලාට මේ ආරංචිකාංකයේ සමාදන් වෙන්න පුළුවන්. එහෙමයි. ඇත්තටම අපේ බුදුරජාණන් වහන්සේ උනත් සානතර නාගිත ස්වාමීන් වහන්සේ අංගුත්තර නිකායේ තියෙනවා තථාගතයන් වහන්සේ වදාරනවා යම් භික්ෂුවක් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් ආරණ්‍ය වාසය කරනවා නම් තථාගතයන් වහන්සේ ඒ සම්බන්ධ විශේෂයෙන්ම සතුට වෙනවා කියලා. එහෙමයි. එතකොට ඉතින් ඒ ඒ අනුව කල්පනා කරලා බලනකොට කෙලස් තවන්න ඉතින් ඇත්තටම දුතාංග කියලා කියන්නේ කෙලස් විභාරිනවා කියන එකනේ. එහෙමයි. ඒක සාමාන්‍යයෙන් අපි අවධාරණය කරගන්න ඕන මේ දුතාංග සමාදන් නොවුනා කියලා කෙනෙකුට මාර්ගඵල ලබන්න බැරි කමක් නැහැ. නැහැ. නැත්නම් සමහර වෙලාවට ඒක අපි දිගින් දිගටම වගේ අවධාරණය කරගන්න කළා. ඒක මොකද නැත්නම් සමහරලාට ගන්න පුළුවන්. ආ එහෙනම් මේ දුතාංග සමාදන් වෙන්න ඕන කරන එහෙම දෙයක් නැහැ. හැබැයි වේගවත් විදිහට මේ කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන් හරියට දුතාංග සමාදන් වෙලා යල්පිජතාදී ගුණ සහ දුතාංගයක් යනු සීලයක් නොවන බව අපේ හාමුදුරුව අවධාරණය කළා. පැහැදිලිවම සාර්ථක. එහෙමයි අපේ හාමුදුරුවනේ. එතකොට දැන් අපි දන්නවා අපේ හාමුදුරනේ ගොඩක් තැන්වලදී බුදුරජාණන් වහන්සේ දැන් භාවනා කරන විශේෂයෙන් මානාපාන සති භාවනාව වගේ භාවනා කරනකොට ඒ ප්‍රදේශය හඳුන්වන තැනදී අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා කියන වචන පාවිච්චි කරනවා. අපි හඳුන්නේ ආරණ්‍යයි ශූන්‍යාගාරයයි කියන දෙක දෙකක්ද එකක්ද අපි හන්නේ කොහොමද ඒක අපි වෙන් කරගන්නේ ශූන්‍යාගාරයක් ගමක තියෙන්න බැරිද ඔව් ඇත්තටම සාන්නත මේ අරණ්‍යයයි ශූන්‍යාගාරය ඇත්තටම දෙකක් එහෙම ශූන්‍යාගාරය කියන එක ඇත්තටම මේ නාගරික පරිසරය වුණත් විවේක තැනක් තියෙනවා නම් භාවනා කරන්න හොඳ අපි හිතමු මේ අගනගරේ යම් කිසි තැනක කොළඹ හතේ වුණා. එහෙම. ස්වාමීන් වහන්සේ ඉන්න එහෙම දැන් මේ ප්‍රදේශේ වුණා. ඉතින් ඇත්තටම විවේක ස්ථානයක් තියෙනවා නම් භාවනාවට කිසිම බාධාවක් වෙන්නේ නැත්නම් ඒක ඇත්තටම සාමාන්‍ය ශූන්‍යාකාරයක් බවටපත් වෙනවා. එහෙමයි. අර ශූන්‍ය කියන වචනේ අපි හන්නේ ගන්නවා හිස් කියන එක ජන ශූන්‍ය, ශබ්ද ශූන්‍ය කියන අර්ථ දෙකෙන්ම ගන්නවනේ නේද? පැහැදිලිවම. එහෙමයි. එතකොට ජන ශූන්‍ය නොවුනත් ශබ්ද ශූන්‍ය නම් එතන භාවනාවට ආකාරයක් වඩ පත් වෙන අන්තිමට භාවනාවට බොහොම සුදුසුයි. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ දැන් හරි ප්‍රශ්නයක්නේ. දැන් මේ ගාමාන්තර සේනාසනවල වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාත් අපි දන්නවා බොහොම හොඳට සිද්ධියුණු කරන නිවර්ණයටපත් කරන කරගෙන ඒ වගේම භාවනාව දියුණු කරගන්න මහන්සි ගන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අත්‍තරම ගාමාන්තර සේනාසනවල උනත් ඒ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාට ඒ විවේකස්ථානයක් ශුන්‍යාගාරයක් බවට පත් කරගෙන උන්වහන්සේලාට ඒ බණ භාවනා කටයුතු කරන්න අවස්ථාව තියෙනවා. ඒක කිසිම අඩුවක් නැහැ. එහෙම. අපි හන්නේ එතකොට කුමක් හේතු වෙන්නේ බුදුරජාණන් වහන්සේ අර වගේ දුර සීමාවක් පනවන්න. ඒ කියන්නේ ගමෙන් මෙන්න මෙච්චර දුරකින් ආරණ්‍යයක් පැවතිය යුතුයි කියන එකට මොකද හේතුව වගේ අපේ නම් ස්වාමීන් එතන හේතුව දැන් අපි දැන් ආරණ්‍ය කියලා කිව්වහම දැන් නැත්තම් සමහර වෙලාවට දැන් අද අපි ආරණ්‍ය කියලා හඳුන්වන විදිහට දැන් ආහවල් ආරණ්‍ය කියන ආසනය කියලා පොඩි කැලෑවද මේ වහන යන ඕගාලා එතකොට එතනම තියෙන පොඩ්ඩක් ගස් ටිකක් තියෙනවා කැලෑවතන ඒක ආරණ්‍යයක් හැටියට ඉතින් එතකොට ඒක ඒ සැහැල්ලුවට ලක් වෙනවා එහෙමයි එතකොට සාමාන්‍යයෙන් දැන් ගොඩක් මේ මම දැකලා තියෙනවා මේ නාගරිකව තියෙන ස්ථානවල පවා මේ තපෝවනය තියෙන තපෝවනය ආරණ්‍ය ඒ විදිහට දාලා තියෙනවා. ඒක හැබැයි ඉතින් අපි වරදක් හැටියට දකින්නේ නැහැ. හැබැයි සැබෑම ආරණ්‍ය අර නියම විදිහට මේ දුතාංගය ආරක්ෂා කරන්න නම් අර වගේ ආරණ්‍ය වෙන්න ඕන. එතකොට අපි අහන්නේ දැන් ආරණ්‍ය ගමෙන් ඈත් විය යුතුයි කියලා කියන්නේ මූලිකව ගම්වැසියන්ගෙන් ඇතිවෙන යම් යම් බාධා කරදර සම්බන්ධතා ආදී තිබීමනේ එතකොට දැන් ආරණ්‍යයක වාසය කරන ස්වාමින් වහන්සේලාට වඩාත් පහසු දානේ පින්ඩපාතේ කරගෙන යන එකද එහෙම නැත්නම් ගමේ මිනිස්සු ආරණ්‍යයට ඇවිල්ලා දන් දෙන එකද අපි හඳන්නේ දැන් ස්වාමීන් වහන්සේ එතනදී දැන් දුතාංග සමාදන් වෙලා දැන් අපි සාමාන්‍යයෙන් මේක අහන්නේ අපේ හඳුරන්නේ දැන් සමහර මම දන්න ආරණ්‍ය තියෙනවා කලින් දවසේ මිනිස්සු ගිහිල්ලා නැවතිලා රාත්‍රී කාලේ ඉඳලා නිදි වරාගෙන ශබ්ද සමහර ශබ්දත් කරගෙන දානේ හදලා පිළිගන්වලා ඊට පස්සේ ළඟ තියෙන දොලෙන් නාලා ඔක්කොම කරලා යන අවස්ථාවක් තියෙනවා. දැන් ඒ වගේ අවස්ථාවක් කොහොමද අපි මේකට ගලපගන්නේ මේක ඒකෙන් ඒ බලාපොරොත්තු වෙන කාර්ය වෙනවද අපි හඳුනන්නේ? ඔව් ඇත්තටම සාන්නත දැන් අපි ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට දැන් ওই විදිහට මිනිස්සු අවුරුද්දකට සැරයක් ලොකු වන්දනාවක් ගිහිල්ලා ඒ වගේ පින්කමක් කරගෙන ඉතින් පරලෝට පින්කමක් මෙලොවට සතුටක් එහෙමත් ඇති කර ගන්නවානේ. එහෙමයි. ඒ විදිහට ඇති කරගෙන ඉතින් ඒ වගේ පින්කම් කරනවා. ඉතින් ඒක වරදක් නෑ. ඉතින් ස්වාමීන් දැන් ඒවා ඉතින් එක එක සම්ප්‍රදායනුකූලව කරන දේවල්. ඉතින් සමහර අවස්ථාවල දැන් ස්වාමීන් වහන්සේලාට දැන් ඒ වගේ සේනාසනයකට ඇවිල්ලා දාන හදලා ඒ ඒ දානි හදන ශාලාව විස්රාම ශාලාව වෙනම තියෙනවා. එතෙන්ද ස්වාමීන් වහන්සේලා පින්නපාතේ වඩිනවා. එහෙම. ඒක ගැළපෙන ක්‍රමයක්. එහෙමයි. මොකද ඒ තැනේ හැටියට ඒක කරන්න නැතුව දාන ගේන්නත් අමාරුයි. ඉතින් ඒ තැනේ හැටියට එහෙම කරාට කිසි වරදක් නැහැ. හැබැයි දැන් පින්නපාතිකාංගය වගේ ආරණ්‍යයේ ඉන්න ස්වාමීන් වහන්සේ තමක් සමාදන් වෙලා ඉන්නවනම් උන්වහන්සේ ඉතින් ගමටම පින්නපාතේ පින්නපාතේ වඩින්න ඕනේ. දැන් සපදාන කාර්යගාංගෙපඩි වලින් පින්නපාතේ වඩිනවනම් ඉතින් මේ වගේ අවස්ථාවල ඒක කෙරෙන්න ඕන. මම අපි හංගට විමසුවේ දැන් අර ගමෙන් ඈත් වෙලා ඉන්න ඕන හින්දනේ අර වගේ දුර සීමාවක් පනවන්නේ නැති අනිවාර්යෙන්ම කිලෝමීටර දෙකක් වගේ ඈතින් ඉන්න ඕන කියන එකෙන් අදහස් කරන්නේ ගමෙන් ඉල්ලවිය හැකි යම් යම් බාධා අවම කර ගැනීම සඳහානේ. ඒතර ගම අරන්නේ ඇතුළට ආවහම දැන් ඕක අපි හඳුරන්නේ දෛනිකව වෙන වැඩක් වෙනවනේ. දැන් දාහනේ දෙනවා කියන වැඩිමාක ඇත්තට මට දැන් පැහැදිලි වුණා. එහෙමයි. එතනදී දැන් අපි උදාහරණයක් හැටියට දැන් නිමල වාරණ්‍යම ගත්තොත් නිමල වාරණ්‍යේ දැන් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න තැන. ඊටත් එහා තව අධිචිත්ත කලාපයකුත් තියෙනවා. සාමාන්‍යයෙන් ආරණ්‍යයේ ඉඳලා පින්නපාත ශාලාවට කිලෝමීටරකට කිලෝමීටරයකට වඩා දුරයි. දුරයි. ආ. එතකොට උන්වහන්සේලා ඉතින් එතනදී අර මිනිස්සු ආවත් ඒ දාන සකස් කරන්න වෙනම මේ සමහරවිට මිනිස්සු ආවද කියලාවත් ඒ කිසිම සම්නගනමකට මුණ ගැහෙන්නේ නැහැ. එහෙම. පහවදා පින්න පාතේට වදින වෙලාවට පමණමයි මේ මිනිස්සු මුණ ගැහෙන්නේ. එතකොට ඒක උන්වහන්සේලා වැඩ සිටින කුටි තියෙන්නේ අර මිනිස්සු වාසයෙන් ඈතට වෙලා. ගොඩක් ඈතට. දැන් අතර සමහර වෙලාවට මිනිස්සු විශ්‍රාම ශාලාවේ නවතින විශ්‍රාම ශාලාවේ ඉඳලා මම දන්නවා සමහර කුටි තියෙනවා සතපුන් 3 4ක් ඈත. එහෙම. කිලෝමීටර් 3 4ක්. එහෙම. එතකොට ඒ අනුව කල්පනා කරලා බලනකොට ඒක ඉතින් බාධාවක් වෙන්නේ මොකද දැන් ඒ වගේ විශාල ආරණ්‍යක ස්වාමීන් අපි හිතමු ස්වාමීන් වහන්සේලා 59ක් වැඩ ඉන්නවා. එතකොට මේ දානය කියන එකත් ලොකු ප්‍රශ්නයක් නේ. එහෙම. මොකද උන්වහන්සේලාට අවශ්‍ය ප්‍රත්‍ය ලැබෙන්න ඕනේ. එහෙම. ඉතින් ලැබෙන පිළිවෙල තමයි ඉතින් ඔය විදිහ. එහෙම. ඒ නිසා අද කාලේ හැටියට ඒක වරදක් නෑ ඒක. එතකොට අපි හන්නේ දැන් කවුරු හරි ඇහුවොත් ඇයි ආරාණ්‍යකාංගයක් සමාදන් විය යුත්තේ කියන එකට මොකද්ද දෙන්න පුළුවන් සරලව සම්මතනේ ඇත්තටම ආරණ්‍යකාංගයක් සමාදන් වීම තුළින් විවේකයේ කියන එක උපරිම හදා ගන්න පුළුවන් දැන් මනුස්ස වාසයෙන් දැන් සමහර වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් ඇයි මේ මිනිසුන්ගෙන් මෙච්චර ඈත් වෙන්න බලන්නේ කියලා එහෙමයි ඒ ඇත්තටම මිනිසුන්ගෙන් ඈත් වීම නිසා ස්වාමීන් සමාධිය දිනු කරන්න හරි පහසුයි දැන් මිනිස්සු නිතර නිතර ගැවිසෙනවා කියලා කියන්නේ මේ මනුස්ස වාසයේ ඉන්නවා කියලා කියන්නේ ඇත්තටම සමාධිය දිනු කරන්න අමාරුයි. දැන් බලන්න අබුද්ධෝත්පාද කාලවල පවා දැන් ඔය සමහර තාපසවරු ඈත වනයේට ගිහිල්ලා තමයි තපස්දම් පුරන්නේ. එහෙම. ඒ මොකද මනුස්ස වාසයේ ඉඳගෙන මේ වැඩේ කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම. දැන් සමහරලාට මනුස්ස වාසයේ ඉඳගෙන පංචාභිඥා අට සමාපatti උපදවාගත්ත දැන් හරිත තාපස්තුමා වගේ මහා උත්තමයෝ පවා ඒ පරිහානියටපත් වුණා. එහෙම. එහෙමනම් සම්පූර්ණම හිත දියුණු කරන ධ්‍යාන අපේක්ෂා කරන අභිඥා උපදවන්න අපේක්ෂා කරගෙන විශේෂයෙන්ම නිවන ඉතාම ඉක්මනින් සාක්ෂාත් කරගන්න අපේක්ෂා කරන කෙනෙකුට ඉතින් අර එතෙන්ට යනකම් ඒ නිවරණ යම් කිසි මට්ටමක තදංග විස්කම්බන වශයෙන් හරි යටපත් කරනකම් ඒ මනුෂ්‍ය වාසයෙන් ඈත් වෙලා ඉන්න එක හොඳයි. එහෙම. එතකොට ඒක කෙල යම් කිසි පලායමක් හැටියට හඳුන්වන්න බැරිද අපේ හන්දරනේ? නෑ සාරයෙන් අපි ඇත්තටම දැන් යුද්ධයකට එන්න අපි යුද්ධ කරන්න කලින් අපි පුහුණුවක් ලබන්න බෑ. එහෙමයි. ඇත්තටම එකපාරම මේ ආයුධයක් අතර දුන්නා කියලා ඉස්සරහට සතුරාගේ ඉස්සරහට ගියොත් නරුම් කන්තා වෙන්නේ. එහෙමයි. ඒ නිසා අපි ඒකට පුහුණු වෙනවා. දැන් එක එක තාම පුදුම විදිහේ පාඨමාලා හදාරනවා. එහෙමයි. ඒ හදාරනවා කියන්නේ අන්න අර ඒ වනේ ඒ කාලය තුල කාටවත් පේන්නේ නෑ. ඒ ඒ පුහුණුව ලබනවා. අන්න ඒ වගේ දෙයක් තමයි ඒ තනියෙන් ඉඳගෙන දැන් අපි ගත්තොත් දැන් බුරුමේ පාව ආරණ්‍ය සේනාසනේ ඒ ලොකු ස්වාමීන් වහන්සේ අච්චින්න ශාඩෝ ඒ ලොකු ස්වාමීන් වහන්සේ අවුරුදු 20ක් ඉගෙනගෙන තියෙනවා. එහෙනම් අවුරුදු 20ක් තනියම කැලේ භාවනා කරලා තියෙනවා. එහෙනම් ඊට පස්සේ තමයි උන්වහන්සේ වැඩ පිළිවෙල ආරම්භ කළේ. එහෙනම් ඉතින් අද මුළු ලෝකයේම උන්වහන්සේගේ අනුගාමිකව දැන් ඔය බුරුම රටේ ඔය පාවකාරන්නේ 3000ක 4000 මේ ස්වාමීන් වහන්සේලා 10කට 2000කට වැඩි ගිහි පින්නතුල සිල්මෑණිවරු විශාල ප්‍රමාණයක් භාවනා කරනවා. ඒ වගේම බුරුම රටේ තව සාකා තියෙනවා. ලෝකේ තව සාකා තියෙනවා. ඒකට බලන්න ස්වාමීන් උන්වහන්සේ මුලේ ඒ අත්දැකීම ඒ පුහුණුව ලබා ගන්න උන්වහන්සේ තනියම තමයි අවුරුදු 20ක් ඒ පුහුණුව ලබලා තියෙන්නේ. ඊට පස්සේ තමයි උන්වහන්සේ වැඩවලට දැස්සේ. එහෙම. ඒ අනුව සාන්නත් ඒක පලායාමක් කියලා හිතන්න බෑ. අර මේ කෙලෙස් দমনයට ඒ අත්දැකීමක් ඒකට අවශ්‍ය කරන පුහුණුවක් තමයි ලබා ගන්න. තමයි ලබා ගන්න. අපි හන්නේ එතකොට දැන් මේ මෙහෙම දැන් මම කිව්වොත් මහාන වෙච්ච ගමම්ම කිසිම දෙයක් දන්න ආමුදුරු කෙනෙක් වනගත වෙනවා බුදුහාමුදුරු දේශනා කළ තියෙන ආරණ්‍යයේ ඉඳීම තමයි කෙලස් නිවන්නට තියෙන හොඳම ක්‍රමය ආදි වශයෙන් කළා වනගත වෙලා තනියෙන් භාවනා කරගෙන යනවා තවත් හාමුදුරු කෙනෙක් මහාන වෙලා ගුරුවරයෙක් යටතෙහි ධර්මය අධ්‍යයනය කරමින් කටයුතු කරලා ධර්ම අධ්‍යයනය සමගින් භාවනාවට බැස ගන්නවා. වඩාත් සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙන්නේ මොන භික්ෂුන් වහන්සේටද අපහන්? ඇත්තටම සාමදාංශ දැන් සාන්නක හරියම වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. මොකද ඒක අපිට සමහරවිට මග හැරෙන්න තිබ්බ එක අහපු එක ඉතාම හොඳයි. සාමදාංශ ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේ විනය පිටකයේදී පැහැදිලිවම දේශනා කරලා තියෙනවා භික්ෂුවක් නවක භික්ෂුවක් පැවිදුණාට පස්සේ අනිවාර්යයෙන්ම ඒ සාමණේර භික්ෂුව ඊළඟට උපසම්පදා භාවයටපත් වෙනවා. උපසම්පදා වෙලත් අවුරුදු 5ක් යනකම් අනිවාර්යයෙන්ම ගුරුවරයාට ඉන්න ඕනේ. ඒ අවුරුදු 5ේදී ගුරුවරයා තෘප්තිමත් නැත්නම් ශිෂ්‍යයාගේ ස්වභාවය පිළිබඳ විනය පිටකේ පිළිබඳ අවබෝධයක් නැත්නම් ඊළඟ විශේෂයෙන්ම හිත පිළිබඳව අභිධර්මයේ පිළිබඳ දැනුමක් නැත්නම් ගුරුවරයා ශිෂ්‍යයා තනියෙන් වනාන්තරයේ ජීවත් වෙනවට අකමැති නම් නැවත තව අවුරුදු 5ක් ඉන්න කියනවා. ඒකට නිස සමාදන් වෙලා සමාදන් වෙලා ඒ ඉන්න කියනවා. එතකොට සාමණේර දැන් බලන්න තථාගතයන් වහන්සේ දැන් මේ අතරම දුතහාංග කියනවා සාමණේර යම් කිසි හොඳට මේ පරිණත වෙච්ච භික්ෂුවක් තමයි විශේෂයෙන්ම පිරියෝගේ ආරණ්‍යකාංගේ වගේ දුතාංග සමාදන් වෙන්න ඕනේ. මොකද ගුරු ඇසුර අත්‍යවශ්‍යයි. දැන් අපිට ඒවට අත්දැකීම් ඕන තරම් තියෙන දැන් තරුණ භික්ෂුවක් අද අද මේ කාලේ වුණත් තනියෙන් හොදකලාවේ තැනකට වෙලා ඉන්නවා කියන එක ස්වාමීන් වහන්සේ හරිම අනතුරු බහුලයි. එහෙමයි. මොකද උන්වහන්සේට දැන් සංඝ පිරිසක් මැද ඉන්නකොට දැන් ස්වාමීන් වහන්සේට වුණා. දැන් මට වුණත් ඇත්තට දැන් මම විතර හිතනවා අපේ සේනාසනේ ස්වාමීන් වහන්සේලා වැඩිහිටි සම්මතලා ඉන්නේ අපිට අපිට නොදැනුණාට මහ පුදුම රැකවරණයක්. ආරක්ෂාවක්. ආරක්ෂාවක්. ඒ වගේ දැන් තරුණ භික්ෂුවක් පැවිදි වෙච්ච ගමන්ම ගිහිල්ලා ඒ වගේ හුදකලාවේ තැනක ඉන්නවා කියන එක ඒක බොහොම ගැළපෙනවා අඩුයි මොකද මොන වෙලාවෙ මේ කෙලෙස් වලට යට වෙන්න මායාගේ ග්‍රහණයට හසු වෙන්නට පුළුවන් හසු වෙන්න අවස්ථාව වැඩි එහෙම තරුණ භික්ෂුන් වහන්සේලා ඈත අතීතයේ මෑත කාල සීමාවේදී ක්ලේශ මාර ග්‍රහණයට ලක්විච්ච අවස්ථාව උන තරම් තියෙනවනේ තරම් තියෙන ඇත්තට මේ වටේ නිදසුන් ඕන තරම් තියෙනවා ඒකෝර දැන් බලන්න බුදුරජාණන් වහන්සේ සාන්නාංශය දැන් අහ ප්‍රශ්නයේ ඇත්තටම උන්වහන්සේ වදාරන්නේ ඒ නවක භික්ෂුව අනිවාර්යයෙන්ම වැඩිහිටියා යටතේ ඉන්නට ඕන. එහෙමයි. ඒක වැඩිහිටියත් ආරණ්‍යයේම වාසය කරනවා නම් ඒ සම්හාත දෙකේ ගැටලුවක් නෑ. ආරණ්‍යයෙන් දෙකන උන්වහන්සේට ගුරුවරයාගෙන් ගුරුහුරුකම් ලබාගෙන ඒ දුතාංග ධර්ම සමාදන් වෙන ඉතින් විට කාලය ගත කරන්න පුළුවන්. එතකොට අපි හන්නේ දැන් දැන් ආරණ්‍ය වාසීව ඉන්න ප්‍රිය කරන සමහර ස්වාමින් වහන්සේලා ගුරු ඇසුරෙන් බැහැර වෙලා විවිධ පොත් භාවනාව පිළිබඳව ලියවිච්ච විවිධ පොත් පමණක් කියවමින් ඒවායින් ඒවා අනුසාරයෙන් භාවනා කරන්න පෙළඹෙනවා. එතකොට ඒ ඒ කරගෙන යන අතරතුරදී ඇති වෙන ප්‍රශ්න පිළිබඳව කමඨහන් සුද්ධ කිරීමක් පිළිබඳව කටයුතු කරන්නේ නැතුව Tamante හිතෙන විදිහට අර වැල යන අතර මැස්ස ගහනවා වගේ ඒ භාවනාවන් කරගෙන යනවා. ඒ කරන භාවනාව තුළ ඒ ස්වාමින් වහන්සේගේ මනස සුරක්ෂිත වෙයිද අපි හඳුරන්නේ. සම්හාත ඒක බොහොම වැරදි ක්‍රියාවක්. මොකද ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේටත් ওই අධ්‍යක්ීම ඇති මටත් ඒ අධ්‍යක්ීම හොඳට තියෙනවා. දැන් අපි පොතපතෙන් අපිට විනය පිටකයේ ඉගෙන ගන්නකොට ගුරුවරු ළඟ ඇත්තටම මේ හැම ගුරුවරයා ළඟම තියෙනවා ස්වාමීන් වහන්සේ පොතේ කොතනවත් නැහැ. එහෙමයි. ඒ අත්දැකීම ඇත්තට ගුරුවරයාගේ මුකෙන්ම එන්නේ. කියන්නේ ගුරුවරයාගේ අත්දැකීම. අත්දැකීම. ඒත් උන්වහන්සේ ඉගෙනගෙන තියෙන ඊට කලින් ගුරුවරයාගෙන් උන්වහන්සේ ඉගෙන ගන්න ඊට කලින් ගුරුවරයාගෙන්. ඒ නිසා මේ විනය පිටකේ වුණත් ඇත්තටම අපිට විනය පිටකේ අපිට අකුරු පුළුවන්, පාලි පුළුවන් අපි බලා ගන්න. එහෙම බලා ගන්න බෑ. මේක අනිවාර්යයෙන්ම ගුරුවරයෙක් යටතම ඉගෙන ගන්න ඕන. ඕන. ඒ වගේ තමයි සමහර මේ භාවනා පුහුණුවත් අනිවාර්යයෙන්ම ඒ අත්දැකීම හරි අමුතු දෙයක්. ඒකේ ගුරුවරයා ළඟ ඉඳගෙන ඒ සංඝ පිරිසත් එක්ක ගැටෙමින් ඊළඟට ඒ ලබා ගන්න අත්දැකීම අර විදිහට පොත්පත් බලලා නැත්නම් ඔය අද කාලේ ලියවෙන ওই භාවනා ග්‍රන්ථ ඉතින් ඒ වගේ ඒක අහන්න ගියේ අර සමහරු මේ ඒ අත්දැකීම් අර පොත්පත්වල තියෙන අත්දැකීම් තියෙනවනේ දැන් කවුරු හරි කෙනෙක් භාවනා කරලා පොතක් ලියන භාවනාව සම්බන්ධ. එයා කරගෙන යද්දී මෙයාට ඒ වගේ අත්දැකීම් ලැබුණා. ඔව්. ඒක කියවන එක්කෙනාත් උත්සාහ කරනවා ඒ අත්දැකීම ගන්න. ඇත්තටම ඒක තමයි ඒක සාර්ථක ක්‍රමයක් නෙවෙයි. බොහොම සාර්ථක ක්‍රමයක්. මොකද ඒ ඒ කෙනාට ලැබිච්ච අත්දැකීමනේ අපිට අනිත් කෙනාට ලැබෙන්නේ. එහෙමයි. ඒක කෙනාගේ මානසිකත්වය වෙනස්. ඒක කෙනාගේ මානසිකත්වය වෙනස්. ඉතින් අර ඇත්තටම ඔය අත්දැකීම් ලබන අයත් ඔය උපක්ලේශන සාමනහස. එහෙමයි. මොකද ඔයගොල්ලෝ නිවන් දැකලා පොත් ලියනව නෙවෙයිනේ. එහෙමයි. ඉතින් ඔය පොත් ලියනකොට දැන් ඇත්තටම අපි මෙතනදී විශේෂයෙන් හිතන්න ඕන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාරාංශකේ කල්පලක්ෂයක් පෙරම් පුරලා උන්වහන්සේ ලෞතර බුදු උනේම ස්වාමීන් වහන්සේ අපට චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන්නේ. එහෙම. එතකොට බුදුරජාණන් වහන්සේ මේක අපිට හරි වැදගත්. විනය පිටකේ සමහර ශික්ෂාපද තියෙනවා. ඒ ශික්ෂාපදේ කැඩෙන විදිය, නොකැඩෙන විදිය, ආපත්‍ති විදිය, අනාපත්‍ති විදිය ඒකේ ස්වාමීන් වහන්සේ කෙල්ලවරටම බුදුරජාණන් දේශනා කරලා තියෙනවා. එහෙම. එතකොට ඒ ඇත්තට ඇයි විනයත් මොකටද? විනය අපිට නිවන් අවබෝධ කරගන්න. එතකොට ඒ නිවන පිළිබඳව සතිපට්ඨාන සූත්‍රයේ ඔය මොනවත් අත්දැකීම් දෙලා නැහැ. එහෙම. එහෙනම් බුදුරජාණන් වහන්සේට තිබුණානේ අපිව බාගෙන නවත්තන්න නැතුව ඔගොල්ලෝ මේක කරගෙන යන්න සතිය දිනු කරනකොට මෙහෙම ආලෝකයක් ඒ ආලෝකයෙන් පස්සේ මෙහෙම හිතන්න මෙතනින් පස්සේ මෙහෙම කරන්න එහෙම කොතනවත් මේ ධර්මයේ නැහැ එහෙමයි එහෙමනම් තථාගතයන් වහන්සේ පැහැදිලිවම ඒ විදිහට ඒක දේශනා කරනවා එහෙමයි නමුත් සම්හත් එහෙම දේශනා කළා නැහැ එතකොට ඒකෙන් තේරෙන්නේ ඔය මොනවා හරි අත්දැකීමක් අරගෙන කෙනෙක් ඒ අත්දැකීම මෙන්න මෙහෙමයි මේ නිවන් අවබෝධ කරගන්න මෙන්න මෙහෙමයි මාර්ගඵල ලබන්නේ කියලා කෙනෙක්ගේ අත්දැකීම තමන්ගේ අත්දැකීම හැමෝගෙම අත්දැකීමක් හැටියට පොත්වල ලියනවනේ ඒක ඇත්තට වැරදි. මොකද ඒකෙන් වෙන්නේ දැන් එහෙමනම් බුදුරජාණන් වහන්සේට තිබුණා මගේ අත්දැකීම මේකෙන් බලන්න මේ විදිහට කරන්න කියලා කියන්නේ. එහෙම. නමුත් උන්වහන්සේ දේශනා කළේ දැන් සතර සතිපට්ඨාන දෙදීම දැන් සතිපට්ඨාන සූත්‍රය තියෙන්නේ කායානුපස්සන සම්බන්ධව භාවනා 14ක් තියෙනවා. කය පිළිබඳව සිහියෙන් ඉන්න, විඳීම් පිළිබඳව සිහියෙන් ඉන්න, සිත පිළිබඳව සිහියෙන් ඉන්න ධර්මතා පිළිබඳව සිහියෙන් එතකොට ඒ සිහිය තමයි උන්වහන්සේ එතන ගහට පදානාති කියන එකනේ දැන් සතිපට්ඨාන උතර වැඩිම තියෙන්නේ හරියට දැනගන්න. ඒතර එතනින් එහාට දැන් අද බොහෝ මේ යෝගාවචරයන්ටත් වෙලා තියෙන ප්‍රශ්නේ තමයි හරි අපි දැන් දැන් පැයක් විතරන සතියෙන් ඉන්නවා දැන් අපිට සිහියෙන් ඉන්න පුළුවන් දැන් මොකද්ද කරන්නේ? දැන් මොකද්ද කරන්නේ? ඒ ඇත්තටම එතන එහාට කරන දේ බුදුරජාණන් දේශනා කරලා තියෙන්නේ සිහියම දියුම් කරන්න. වෙන දෙයක් දේශනා කරලා නැහැ නිසා. ඒ වගේ මෙතනදී අර එක එක්කෙනාගේ භාවනා අධ්‍යක්ීම් ලියලා මෙන්න මේ විදිහට කරන්න කිව්වොත් දැන් අපි ගත්තොත් පොත් 10ක් ගත්තොත් 10 ආකාරයක් එහෙම. ඒක සමහරලා ටික ප්‍රතික්ෂේප කරන්නත් බෑ. සැබෑම අධ්‍යක්ීම් වෙන්න ඇති. නමුත් අනිත් කෙනාට ඒක ගැලපෙන්නේ නැහැ. ඉතින් බොහෝ දෙනා ඒ එහෙම පොත් තනියෙන් ආරණ්‍යගත වෙලා කියවලා ඒවයි අනුව අනුසාරයෙන් භාවනා කරන්න ගිහිල්ලා විකෘති මානසික ස්වභාවයන් ඇති කරගෙන එන අවස්ථාවනුත් අපිට දකින්නට ලැබෙනවා විශේෂ වශයෙන්ම අපේ හන්දරණේ කිව්වොත් මා සිටින ආයතනයේට බොහෝ මේ විදේශීය ස්වාමින් වහන්සේලා වැඩම කරනවා භාවනානුයෝගීව ලග්ගල කැලේ ආදී විවිධ කැලෑවල හුදකලාව තනිව භාවනා කරන ස්වාමින් වහන්සේලා ඉතින් උන්වහන්සේලා අපේ හන්දරණේ අර පැවිද්ද ලබලා බොහොම ඉක්මනින්ම මේ ආරණ්‍යගත වෙලා ගුරු ඇසුරෙන් ඈත් වෙලා භාවනා කරන්න ගිහිල්ලා මනස විකෘති කරගෙන ඇවිල්ලා කරනු ලබන විකෘති ක්‍රියාකාරකම් මා අපේ පන්සලේදී හොඳින් අත්දැකලා තියෙනවා අපි හන්දර ඒකයි මම ඒ ගැන ඔබ වහන්සේගෙන් විමසුවේ අපි හන්දරනේ දැන් මූලිකව ආරණ්‍යකාංගය ආරක්ෂා කරන්නේ හුදකලා වාසයට ප්‍රිය කරන වික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේගේ ආරණ්‍යකාංගයේ කැඩෙන පිළිවෙලකුත් තියනවද? කොහොමද කැඩෙනව නම් කැඩෙන්නේ? ඔව්. සම්මානට ඇත්තටම දැන් කැඩෙනවා නම් ආරණ්‍යකාංගය කැඩෙන විදිය ගැන අපි කල්පනා කරොත් ආරණ්‍යයෙන් ගාමාන්තර සේනාසනයකට ගිය ගමන් අනිවාර්යයෙන්ම ඒක කැඩෙනවා. හැබැයි කැඩෙන්නේ උන්වහන්සේ අරුණ නැග්ගුවොත් අපි හිතමු දැන් ආරණ්‍ය ඉන්න භික්ෂුවකට ගමට එන්න වෙනවනේ. ඒක තමයි මම බෙහෙත් ටිකක් එහෙම ගන්න. එහෙම ගන්න එන්න වෙනවා. එන්න අවශ්‍ය එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි උන්වහන්සේ ආරණ්‍යකාංගයේ සමාදන් වෙලා ඉන්නකොට අනිවාර්යයෙන්ම උන්වහන්සේ අරුණණක් ගන්න ඕන. කියන්නේ උදේට අරුණ හදින වෙලාවට උන්වහන්සේ ආරණ්‍ය ඉන්න ඕන. එහෙම. අනිත් වෙලාවට උන්වහන්සේට ගිහිල්ලා එන්න පුළුවන්. ඒ කියන්නේ කලින් දවසේ ගියත් පහුවෙන්දාට එළි වෙන්න කලින් නැවත ආරන්නේ ආරන්නේ එන්නට ඕන. එතකොට සම්පූර්ණ නැගෙන කන් ඉඳලා આવොත් ආරන්නේ කන්ගේ කැඩෙනවා. ඔව් අනිවාර්යයෙන්ම කැඩෙනවා. එහෙමයි. එතකොට දැන් සාන්නත දැන් ඒක කියනවා දැන් අපි හිතමු ආරණ්‍යක භික්ෂුන් වහන්සේලාට ආරංචි වෙනවා ගමේ සේනාසනයක ගමේ ලොකු රජ මහ විහාරයක විශේෂ ධර්ම දේශනයක් තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා එනවා මේ බණ අහන්න. බණ අහන්න ඇවිල්ලා මේ දේශකයන් වහන්සේ එළි වෙන කම්ම බණ කියනවා. අරුණ නැගලා බණ කියනවා. එහෙමයි. එතකොට දැන් මේ ආරණ්‍යකාංගයේ සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේලාගේ ඒ දුතාංගේ කැඩෙන්නේ නැහැ කියනවා. එහෙමද අර ධර්මයට තියෙන ප්‍රමුඛ ස්ථානයේ දීලා නිසා ඒ ආරණ ඒ භික්ෂුන් වහන්සේලාගේ ඒ දුතාංගේ කැඩෙන්නේ නැහැ. අපි හිතමු අරුණට කලින් ඒ ධර්ම දේශනාව ඉවර වෙනවා. එහෙනම් ඒතර මේ ස්වාමීන් වහන්සේලා පාගමණෙන් ආරණ්‍යට අපිට කිලෝමීටර් දෙකක් විතර පාගමණෙන් වඩිනකොට අරුණ නගිනවා. ඒත් ඒ දුතාංගේ කැඩෙන්නේ නැහැ. එහෙනම් මොකද ඒ ධර්මයට තියෙන ගෞරවය. එහෙනම් අපි හිතමු දැන් ආරණ්‍යයේ ඉන්න ගුරුවරයයි ගෝලයයි දෙන්න. ඒකට දෙන්න ඉන්නකොට දැන් උපාධ්‍යයන් වහන්සේ ආචාර්යන් වහන්සේ ලෙඩ වෙනවා. ආරණ්‍ය පහතුකන් නැහැනේ. එහෙම. ඉතින් ගුරුවරයා නෙවෙයි දැන් මෙතන විශේෂයෙන්ම ගෝලයා තමයි දුතහංගදාරේ. එහෙම. ඉතින් ගුරුවරයව දැන් උපස්ථාන කරන දැන් නමුත් හරියට උපස්ථානයක් කරගන්න බැරි නිසා ගාමාන්තර සේනාසනයකට එක්කන් එනවා. අපේ හන්දර එකක් මෙතනදී පහඳිලි කරලා දැන් ගුරුවරයයි ගෝලයයි ඉන්නවා ගෝලය තමයි දුතංගධාරී කියන වචනේ පැහැදිලි කළා. එතකොට ආරණ්‍යයේ ඉන්න හැමෝම මේ ආරණ්‍යකාංගය සමාදන් වුණේ නැත්නම් දුතංගධාරීන් වෙන්නේ නැහැ නේද? නෑ නෑ සම්මත. ඒ දුතාංග සමාදන් වුණොත් තමයි දුතාංගධාරී බවට පත්පත් වෙන්නේ. ඉතින් අර මම මේ ඇත්තටම ගුරුවරයා දුතාංගධාරී නෑ කියන එක වඩා තේරුම් ගන්න තේරුම් ගන්න පහසුවට එහෙම. ඒකෝට සමහර වෙලාවට ගුරුවරයා දුතාංගධාරී ගුරුවරු වෙන්න පුළුවන්. එහෙම. කොහොම හරි දැන් ආචාර්යන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ දැන් අසනීප වුණාම දැන් ශිෂ්‍යයාට වගකීමක් වෙනවා ගුරුවරයාට පත්තාන කරන්න. එහෙම. ඉතින් ආරණ්‍යයේදී බලනවා නමුත් සුවයක් නැහැ. ඉතින් ගමට ගේනවා. ගමට ගෙනල්ලා ඉතින් උපස්ථාන කඩ හොඳට කරලා මේ ගෝලයාට බැරිලා හරි ආරණ්‍යයට යන්න බැරි වුණොත් අරුණ නගන්න ක්‍රම දුතාංගේ කැඩෙනවා. එහෙම. එතනදී දුතාංගේ අනිවාර්යයෙන්ම ගුරුවරයා වෙනුවෙන් කැපුණා කියලා හරියන්නේ හරියන්නේ නැහැ. එහෙම තාන් කියනවා අර ධර්මයේ කර විදිහේ ප්‍රමුඛ ස්ථානයක් ලැබිලා තියෙනවා. ඒ දැන් විසුණු වහන්සේ නමක් හෝ තවත් විසුණු වහන්සේ නමක් ධර්මදේශනා කරමින් සිටින අවස්ථාවකදී අරුණ නැගෙනවම තව ටික වෙලාවකින් එහිඳ මට බණ ඇහුව ඇති කියලා නැගිටලා එනවනම් ඒක ධර්මයට කරන අගෞරවයක් නේද? එතකොට අපි දැකලා තියෙනවා අපි හාන්දරනේ ඕනෑ තරම්. දැන් මෙතනදී කොච්චර බුදුරජාණන් වහන්සේ ධර්මයේ ප්‍රමුඛ ස්ථානය ලබා දීලා තියෙනවද? එතකොට මේ එහෙම ධර්මය අසාගෙන හිටින එක්කෙනාට දුටංගේ කැඩෙන්නේ නැහැ කියලා පැහැදිලි කරලා දීලා තියෙන්නේ ධර්මයේ තරම්ම ප්‍රබලයි කියන එක. තරම්ම ප්‍රබලයි. දැන් අපේ ආන්දරනේ දැන් බොහෝ අවස්ථා අපි දකිනවා බණ කියනකොට හිතු මතේ එක එක්කෙනා තනින් තන නැගිට නැගිට යනවා. එතකොට ඒක ඒ අනුව බැලුවහම ධර්මයේ කරන ලොකුම අගෞරවයක් නේද? අගෞරවයක්. දැන් ඇත්තටම සානස දැන් බලන්න එතනදී මොන තරාතිරමක කෙනෙක් අපි අපිට අධ්‍යක්ෂින් සානසකට වගේ මතක් තියෙනවා. දැන් අපි හිතමු මේ බණහන්න ප්‍රභු පන්තියේ කාට හරි ආරාධනා කරනවා. ඒක අද ඒ වගේ අවස්ථා කොච්චර තියෙනවද? එහෙම. දැන් අපි බණ කියනකොට දැන් හොඳට කට්ටිය වාඩි වෙලා බණ අහනවා කවුරු හරි කන්ට කරලා කියනවා අහවල ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් මේගොල්ලෝ එක්ක නැගිටලා එහෙම. එයා ඉස්සරහට ගෙනල්ලා. ඒකට ඇත්තට මේ කරන වැඩේ ධර්මයට කරන විශාල අගහරුවයක්. එහෙමයි. දැන් අතර බණ කියන වෙලාවට ධර්මයටත් වැඩි අර ප්‍රභූවරයා ලොකු කෙනෙක් හැටියට සලකනවා. ලොකු කෙනෙක් හැටියට සලකනවා. ඊළඟට දැන් තථාගතයන් වහන්සේ ඉදිරියේ සාමාන්‍ය කාලේ රාජානුක්‍රමයෙන් තිබ්බේ රජ කෙනෙක්නේ රට පාලනය කරේ. තථාගතයන් වහන්සේ බණ කියන වෙලාවට කොසල් මහරජුරුව ආවත් කිසිම කෙනෙකුට නැගිටින්න පුළුවන් කමක් නැහැ නැගිටින්නේ නැහැ. එහෙමයි. රජුරුවත් එකෙන් අමුත්තක් නැහැ. මොකද රජුරෝ දන්න මට වඩා මේ ධර්මයේ ශ්‍රේෂ්ඨයි. එහෙම. බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. ඇතැම් වෙලාවට වෙනත් භික්ෂුන් වහන්සේලා ධර්මදේශනා පවත්වන අවස්ථාවවලදී ශාලාවට බුදුරජාණන් වහන්සේ වඩිනකොට ස්වාමින් වහන්සේලාට බාධා ඇති වෙයි කියලා බුදුරජාණන් වහන්සේ ශාලාවට පිවිසෙන්නේ නැතුව දොරකඩ ළඟ ඉඳගෙන හිටගෙන වනහපු අවස්ථා තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. නන්දක සූත්‍රය වනි සූත්‍රවලදී දේශනාවල සඳහන් වෙනවා. එතකොට අපි හන්නේ දැන් එවන් අවස්ථාවලදී මේ මේ මේ ස්වාමින් වහන්සේට මේ ඒ කියන ආරණ්‍යකාංගයේ උල්ලංඝනය වෙන්නේ නැහැ. නමුත් ගුරුවරයෙක් සම්බන්ධයෙන් කටයුතු කරන අවස්ථාවකදී එතනදී ඇත්තටම දුතාංගයේ උන්වහන්සේට දුතාංගය බෙද ගන්න වෙනවා. එන්න වෙන්නේ නැත්නම් දුතාංගය බෙද ගන්න වෙනවා. එහෙම. එතකොට ඒ වගේ අවස්ථාවවලදී තමයි මේ දුතාංගය බිඳින්නේ කියන එක තමයි අපි අවධානය කරන්නේ. ඒ වගේම අපි තේරුම් ගත යුතු දේ තමයි ආරණ්‍යකාංගය කියලා කියන්නේ ආරණ්‍යවල වාසය කරන ස්වාමින් වහන්සේලාට රැකිය හැකි දුතංගයක්. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ ආරණ්‍යවල වාසය කරන හැම ස්වාමින් වහන්සේ නමක්ම මේ දුතංගය ආරක්ෂා කරනවා කියලා. අපි හඳුරු ආරම්භයේදීම සිහිපත් කළ සේන් ඒ දුතංග වාක්‍ය සමාදන් වෙන වාක්‍ය කියලා සමාදන් වෙච්ච ආරණ්‍ය වල වාසය කරන ස්වාමින් වහන්සේලා වැඩ ඉන්නවා. උන්වහන්සේලා තමයි ඒ ඒ දුතාංගය ආරක්ෂා කරන්නේ. උන්වහන්සේලා ගමට අත්‍යවශ්‍ය කටයුත්තකට ගියොත් අරුණ නැගෙන්නට කලින් නැවත ආරණ්‍යයට පැමිණිය යුතු බව සඳහන් වෙනවා. ධර්මදේශනාවකට ගිහිල්ලා අරුණ නැගින්නට කලින් එන්නට බැරි වුණොත් එතනදී ධර්ම ශ්‍රවණියට ගිහිල්ලා එතනදී මේ දුතාංගේ කැඩෙන්නේ නැති බවත් අපි හාමුදුරුවෝ බොහොම පැහැදිලිව අවධානය කළා. පුංචි අවස්ථාවක් තියෙන සම්මහත දැන්. එහෙමයි. ඇත්තම දැන් අපි සම්මහත මතක් කළා ආරණ්‍ය අර ඒ වාක්‍ය කියලා සමාදන් වෙච්ච බිත්තුන් වහන්සේ විතරයි දුතාංග ධාරී කියලා. ඒක පැහැදිලිව මේක එහෙමමයි. හැබැයි සම්මහත අපි දන්නවා බොහෝ ආරණ්‍ය සේනාසනවල අපි හිතමු ඔය විදිහේ කිලෝමීටර් දෙකක් විතර ඈතින් මනුස්ස වාසයේ තියෙන ඒ වගේ ආරණ්‍යවල ඉන්න ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙක් මේ දුතාංග සමාදන් වෙනවා. මොකද මේ වාක්‍ය කියන්නේ විතරනේ තියෙන්නේ. එහෙමයි. ඒතරම ඒක අමතර අවස්ථාවක්. එහෙමයි. ඒ නිසා උන්වහන්සේලා හැමෝම අපි දන්න කෝ ස්වාමීන් වහන්සේලා ඒ වගේ ඈත ආරණ්‍ය වල ඉන්න ස්වාමීන් වහන්සේලා ඒ දුතාංග සමාදන් වෙනවා. ඒක උන්වහන්සේට අමතර ලාභයක් ලැබෙනවා. එතකොට අපි හන්නේ දැන් සමහර වෙලාවට ආරණ්‍ය වල වාසය කරන හාමුදුරුවරු බොහෝ වෙලාවට ගම්වල දානවලට වඩින එහෙම නැත්නම් පිරිත් දේශනාවලට අපි හිතමු කටින පින්කම් වගේ දැන් යෝගාශ්‍රමයේ අපි ආන්දර වැඩි ඉන්න ආයතනෙ වගේ එහෙම තැන්වලට වැඩලා දවස හමාර ගත කරන අවස්ථා තියෙනවා. ඒතකොට ඒ වගේ අවස්ථාවලදී දුතාංගය ඔව් ඒ දවස්වල තියෙන ඇත්තම දුතාංගය කැඩෙනවා. කැඩෙනවා. එහෙම. එහෙම උන්වහන්සේට අරුණ නක් ගන්න නැවත ආපහු ආරම්භ යන්න පුළුවන් නම් එහෙම. ගැටලුවක් නෑ. දුකන්ගේ හොඳින්ම ආරක්ෂා කරනව නම් එවන් හාමුදුරුවෝ වඩින්නේ නැතුව ඉන්න. වඩින්නේ නැහැ. කරම් පැහැදිලිවම සම්හන්ත ඒ වගේ ආරාධනාවලට දානවලට එහෙම වඩින්නේ නැහැ. ඉතින් ඒ සංගේ හරියටම උත්කෘෂ්ඨ වශයෙන් කොහොමද අපි හන්නේ මේක උත්කෘෂ්ඨ අර ඕමකාදී වද්දේමවාදී වශයෙන් කරන්නේ මේක උත්කෘෂ්ඨ වශයෙන් ආරක්ෂා කරනවා නම් ආරණ්‍යකම මහාන වෙලා එතනින්ම ඉගෙනගෙන අපි හිතමු මුළු ජීවිත කාලයම ආරණ්‍ය වාසය කරන ඒක තමයි උත්කෘෂ්ඨ අවස්ථාව. එහෙම. මහාන වෙන්නත් උන ආරණ්‍යමයි. නෑ ඉතින් මහාන දැන් අපි මම අර කිව්වේ ඒ කියන්නේ පැවිදි වූ දාපටන් පැවිදි වූ දාපටන්. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. සනස මත කරපිටත් හොඳ සමහරවිට අපි හිතමු ගාමාන්තර සේනාසනය පැවිදි වුණා. ගුරුවරයාගෙන් ඒ ඉන්න ඕන කාලේ ඒ අධ්‍යාපනය ලබන්න ඕන කාලේ ගුරු ඇසුර අවශ්‍ය කාලේ අවුරුදු 5ක් හරි 10ක් හරි ඉඳලා ඊළඟට උන්වහන්සේ අරණ්‍යගත වෙලා එදා ඉඳලා අපවත් වෙන කම්ම ඒ ආරණ්‍ය ඉන්නවනම් ඒ කුෂ්ඨ එහෙම සම්පූර්ණ කිරීම. එහෙම. ඊළඟට තමයි මධ්‍යම වශයෙන් සම්පූර්ණ කරන භික්ෂුන් වහන්සේ වස් කාලයට ගාමාන්තර සේනාසනයකට යනවා. ආහ්. වස් කාලයට දැන් සමහරවිට දැන් ගොඩක් ආරණ්‍ය වල ඉන්න ස්වාමීන් වහන්සේලා ඒ කාලෙත් එනවා මේ කාලෙත් එනවා. ඒ සමහරට වස් කාලෙට මේ ගාමාන්තර සේනාසනය වල මේක මධ්‍යම වශයෙන් පුරණ භික්ෂුව. ඊළඟ ඕමක වශයෙන් පුරන භික්ෂුව වස් කාලය විතරක් නෙවෙයි හේමන්ත ඍතුවක් තියෙනවා. ඒ කියන්නේ මාස 8ක් ගමේ ඉන්නවා. මාස 4ක් මේ ආරම්භේ එහෙම වාසය කරනවා. එතකොට බොහොම සුළු වශයෙන් ආරම්භයෙන් ඒ ඒ කාලේ තමයි එතන තියෙන උත්කෘෂ්ඨෝමක මධ්‍යම වශයෙන් තියෙන්නේ. එහෙම අපහන්නේ. එතකොට අපි හන්නේ දැන් මේ හා සමානම දුතංගයක් තමයි මේ රුක්ක මූලිකාංගය කියලා කියන්නේ. ඒ කියන්නේ වෘක්ෂ මූලයක් ඇසුරු කරගෙන වාසය කිරීම. මට මේක මතක් කරනකොට මූවකට සිනහාවක් නැගුණේ අපි හාන්දරනේ මමත් මේ මගේ පැවිදි ජීවිතයේ යම් කාලයක් ආරණ්‍යගත වෙලා හිටියා. එක අවස්ථාවක බෝවලවත වජිරාරාම ආරණ්‍ය සේනාසනේ එහි ඉන්නකොට අපි භික්ෂුන් වහන්සේලාට ආශාවක් ඇති වුණා මේ වෘක්ෂ මූල මූලිකාංගය ආරක්ෂා කරන්න ඕන කියලා. ඉතින් කතා වෙලා රෑ ඔක්කොම අපි සිවුතුන් සිවුරක් අරගෙන ඔක්කොම සූදානම් වෙලා කැලෑවේ ගස් යට ඉන්න ටිකක් බය හිතිච්ච හින්දා ප්‍රධාන ශාලාව මිදුලේ ගස් යට හිටියා. ඉතින් මධ්‍යම රාත්‍රිය වෙනකොට අධික සීතලක් ආවා. ඒ සීතලක් දරාගෙන ඉඳෙද්දී අපේ හාන්දරනේ මේ එක සැරේටම ඌරු රංචුවක් <laughs> මිදුලට කඩා පැන්න. එතකොට මේ අපි ඒ වෙලාවේ අපේ තුන්සි වෘද පාත්‍රද කොහෙද කියලා හොයාගන්න බැරි වුණා. අපි CC කඩ ඉස ලූලු අත බයිඩ් පැතිකඩ දුවන්න ගත්තා. කෙසේ වෙතත් ඒක බොහොම අපි උපසම්පදා වෙච්ච ආසන්නම භද්‍ර යවවන කාලේදී සිදුවෙච්ච සිදුවීමක්. ඒක මට මේ වෙලාවේදී අපි හැමදෙසේපත් වුණා. කොහොමද මේ රුක්ක මූල මූලිකාංගය අපි ආරක්ෂා කරන්නේ? ඇත්තටම සානස දැන් මටත් මේ සම්බන්ධව දැන් සානස්සේ කියපු ඇත්තට මේ ගුරු ඇසුරක තියෙන වටිනාකම ඇත්තට දැන් අපේ මලිහි මහානායක ස්වාමීන් වහන්සේ රාහුල කුහාම්දුරු ඒ ඇසුර නිසා දැන් අතර සාමනහසලා කුඩා කාලේ ඒ දුතාංග කියන ඒ වචනේ හරි දැනගෙන ඉතින් ස්පර්ශ කරන්න හිතීමත් ලොකු දෙයක්. එහෙමයි. එතකොට සාමනහත මේ රුක්ක මූලිකාංගය කියලා කියන්නේ ඒක ඒකත් අර විදිහට වාක්‍යකින් සමාදන් වෙනවා. චන්තං පටික්ක චන්තං පටික්කාමේ රුක්ක මූලිකාංගං සමාදියාමි. ඒ කියන්නේ සම්හත මේ සෙවිලි කළ වහලයක් සහිත ගෙය ප්‍රතික්ෂේප කරනවා මේ රුක්ෂ මූලිකයේ නැත්තම් ගහ මුල වාසය කරන්න කැමති වෙනවා කියලා තමයි ඒ වාක්‍ය කියලා සමාදන් වෙන්නේ. එතකොට මේ රුක්ඛ මූලිකාංගය සමාදන් වෙන භික්ෂුව මුලින්ම කල්පනා කරන්න ඕන ස්වාමීන් වහන්සේ මේ තමන් තෝරා ගන්න ගහ. දැන් ස්වාමීන් වහන්සේලා දැන් තෝරාගත්ත දැන් අතන අතන බාධකයක් ඇති වුණා. ඉතින් එය හිතපො නැති විදිහට. මෙතනදී මේදී අට කතාවේ සඳහන් වෙනවා දැන් සමහර රාජ්‍යයන් සලකුණු කරලා තියෙන මෙතනින් එහා අහවල් රාජ්‍ය කියලා. ගහක් තමයි සලකුණ. එහෙම. ඒ ගහ යට සමාදන් දෙපා කියනවා. එහෙම. ඊළඟට මල්, පල, ලහතු වර්ග තියෙන ගස්වල. ඊළඟට බොහෝ දෙනා පුද නමස්කාර කරන දැන් ওই බෝධින් වහන්සේලා නුග රුක්ස ඒ වගේ මිනිසුන්ගේ වන්දනාමානවට ලක්වන තැන්වල රුක්ස මූලිකාංග සමාදන් වෙන්නේ නැහැ. හරි බාධාවක්. දැන් පොල් ගස් යට වගේ හොඳ. පොල් ගස් යට වගේ ඇත්තට මේමත් ඒ බාධක තියෙනවා නම් ඒ වගේ තැන්වල ඊළඟට ඒ ගස්වල බෙනවල සත්තු හාරලා තියෙනවා නම් ඒව අවදානම් කඩා වැටෙන්නට ඉඩ වැඩි. ඉඩ වැඩි. ඊළඟට සම්බන්ධ දැන් සේනාසනයක රුක්ක මේ රුක්ක මූලිකාංගේ සමාදන් වෙනවා නම් ඒ සේනාසනේ මැද්දෙම තියෙන ගහ තෝරගන්න. එහෙම. මොකද ඒක ප්‍රදර්ශනයක් වගේ. එහෙම. එහෙමනම් මේ සේනාසනේ කෙලවරක තියෙන ගහක් කාටවත් පේන්නේ නැති තැන තමයි මේ සඳහා තෝරගන්නේ. එහෙම. අපි හන්නේ දැන් මෙතෙන්දී මේ රුක්ක මූලිකාංගය කියනකොට මේ ආරණ්‍යගත විය යුතුම නෑ නේද? නෑ නෑ පැහැදිලිවම සමේ පන්සලේ තියෙන ගහක් යට ග්‍රාමාන්තර සේනාසනයේදී ඇත්තටම රුක්ක මූලිකාංග සමාදන් වෙන්න පුළුවන්. ඒක ඇත්තටම ගහක් යට ඉඳීම. අර තියෙන අපේ නිශ්චය කාරණේකුත් තියෙනවා රුක්ක මූල සේනාසන නිශ්චය කබ්බජ්ජා කියන්නේ. එහෙමයි. එතකොට මේ දැන් පොයේ දවසට සිල් සමාදන් වෙච්ච කෙනෙකුට ගහක් යටට වෙලා එදා දවස ගත කිරීම තුළ යම් මට්ටමකට මේක ගිහියෙකුට උනත් රකින්න පුළුවන් තත්ත්වයක් තියෙනවද අපේ? සම්නහදකින් බැරි කමක් නැහැ ඇතර පුළුවන්. ඇතරම ගිහියන්ට අපි ඉදිරියේදී මේ මම හිතාගෙන හිටියේ අපි මේ තුතාංග එහෙම 13ම කතා කරලා මේ ගිහියන්ට ආරක්ෂා කරන්න පුළුවන් තුතාංග මොනවද කියලා අපි විශේෂයෙන් කතා කරන්න ඕන. ඉතින් ඇත්තටම ඉතින් ගහක් යටම දවස ගත කරන්න පුළුවන් නම් හොඳයි සංස්කෘතික විවේකෙත් තියෙනවානේ. හැබැයි ඉතින් සමහරවිට වර්ෂාවක් එහෙම ආවොත් අර ඇතුළට එන්න වෙනවා. ඒකට ඒක කැඩෙනවා. සාමාන්‍යයෙන් ඒක අද කාලේ හැටියට ඉතින් ගහක් යට ඉන්නවා කියන්නේ දැන් සංක අපිට උනත් පණක් අහන්න භාවනාවක් කරන්න පොතක් පතක් කියවන්න ඇත්තටම මේ ගහක් යට එනකොට පුදුම සැනසෙල්ලක් තියෙනවා. අනිත් එක අපි හඳුරන්නේ දැන් ඔය මේ ශාලාවල සිල් සමාදන් වෙන පුරුදු වෙච්ච අයට තියෙනවනේ මේ ස්ථාන රාගය කියන එක කොට කාලයක් තිස්සේ අල්ලගත්ත කණු තියෙනවා මුළු තියෙනවා තාප්ප තියෙනවා මම තමයි මෙතන අවුරුදු 10 තිස්සේ වාඩි වුණේ කියලා. ඉතින් එහෙම නැතුව කමන්නේ මම අද ලැබෙන තැන ගහක් යට වාඩි වෙලා මගේ ආධ්‍යාත්මික සුවය සලස ගන්නවා කියන්නේ එතන ලොකු සැහැල්ලුවක් තියෙනවා නේද? හැදින් සම්බන්ධ පැවිද්දන් හැටියට අපිටත් විශේෂයෙන්ම දැන් රුක්ෂ මූලයට පුරුදු වුණා නම් අපිට දැන් තියෙන මේ බාධක මේ ආවාස මත්තරිය ඊළඟට දැන් සාමාන්‍යයෙන් දැන් මේ නව කර්මාන්ත අපි මේවා කරන්නද එහෙමයි දැන් අපි මේවා කරනවානේ ඉතින් අපි ඒවා කිරීම අකුසලයක් නෙවෙයි නමුත් සාමාන්‍යයෙන් පැවිදි ජීවිතයේට ඉතින් අර පුදුම විවේකයක් හදාගන්න කෙනෙකුට ඔය කියන කිසිම බාධාවක් නැහැ ගහකට ගියා එහෙම එහෙම මේ එක්තරා විදිහකට අනුන්ගේ හරක් බලනවා වගේ වැඩක් වෙන්න පුළුවන් අපි අධ්‍යාත්මිකව සංවර්ධනය නොවුනොත් අනිත් පරිබාහිර වැඩවලට අවධානය වැඩි කරගන්න. මේ හැම දෙයක්ම බොහොම කල්පනාකාරීව සැලැස්මක් ඇතුව දැන් පැවිදි ජීවිතයේ කියන එක සමහරවිට අපේ අතින් සෑහෙන වැඩ කෙරෙන්න පුළුවන් සාසනික වශයෙන් ලෝකෙට පේන වැඩ හැම වැඩක්ම කෙරෙලා මහානකම හරියට කරුනේ නැත්නම් ඒක හරි අපරාධයක්. ඒ නිසා මේ ඒක බොහොම කල්පනාවෙන් ජීපින්නත් එක්කුණත් එහෙමයි ඒ වැඩවලට මැද්දහි වෙලා ඒවත් එක්කම මැරෙන කම්ම ඔය කියන ව්‍යාපෘතිත් එක ගියොත් ගිහියෙකුටවත් තනසිල්ලක් නැහැ. එහෙනම්. ඉතින් පැවිද්දෙකුට පැවිද්දා කියලා කියන්නේ මේ සඳහාම වෙන්විච්ච ජීවිතයක්. ඉතින් විවේකයේ කියන එක අනිවාර්යයෙන්ම අදිස්ථානයක් තියෙන්න ඕනේ. විවේකී ඒකාන්තෙම හදා ගන්නවා කියලා. අපි හඳුනන මේ රුක්ක මූලිකාංගිය ආරක්ෂා කිරීමේ තියෙන විශේෂ වාසිය ආනිසංසය මොකක්ද? මොන වගේ දෙයක්ද? ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ රොක්ක මූලිකාංගය සමාදන් වීමේ ප්‍රධානම දෙයක් මම දකිනවා අර අපි අර නිශ්චය දැන් සීමා මාලකයේදී මතක් කරන්නේ රුක්ක මූල සේනාසන නිසායි පබ්බද්දා. තථාගතයන් වහන්සේගේ යන්වීම අනුව මේ පැවිද්ද අන්තිම ගහක් යට උනත් මේ මහානකම ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ ඕන දෙයකට හිත ඔරොත්තු දෙන විදිහට හදාගන්න. හදාගන්න පුළුවන්. සංස අල්පේච්ඡ සන්තුෂ්ටියේ ගුණ වැඩිනවා එකක්. ඊළඟට දැන් අපි කියපු විදිහට සංස ආවාස මත්තරියක් ආවාසය පිළිබඳව ඇලියෙන් අරවා මේවා ඒ ඇති වෙන්නේ. ඊළඟට සාමනාත මේ ජීවිත තෘෂ්ණාව කියන එක බොහෝම අයින් කරගන්න ඒක හේතුවක් වෙනවා. ඊළඟට ඇත්තටම දැන් ওই නව කර්මාන්ත කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ ගහක් මුල ඉන්න පැවිද්දට. එහෙමයි. ඒ අනුව කල්පනා කරලා බලනකොට සාමනාත ආනිසංස නම් බොහෝ රාශියක් තියෙනවා. මේ රුක්ක මූලික ඒ කියන්නේ ගහක් යට ඉන්න භික්ෂුවකට. එහෙමයි. එතකොට ඒ තුලත් තියෙනවද මේ උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක වශයෙන් පුරණ ක්‍රමයක්? සම්මත පැහැදිලිවම තියෙනවා. දැන් උත්කෘෂ්ඨ වශයෙන් පුරණ භික්ෂුව ඒ ගහ මුලට දැන් ගහක් මුලට යනවා. ඒක වැඩි කොළ එහෙම තියෙනවා නම් උන්වහන්සේ ඒක ඉතින් කකුලෙන් හරිය ඔයත් සාමාන්‍ය සුද්ධ කරලා ගහ මුල වැඩ ඉන්නවා. ඒක උත්කෘෂ්ඨ වශයෙන්. එහෙමයි. දැන් එතකොට දැන් මධ්‍යම වශයෙන් එහෙම නෙවෙයි කෙනෙකුට කියලා ගහ වටේ හොඳට සුද්ධ කරගෙන එතන ඉන්නවා නම් ඒක මධ්‍යම. අපහන ජීවිත කාලයෙම ඉන්න ඕනද යම් කාලයකටද ඒක? යම් කාලයකට ඉන්න පුළුවන්. අප සමහරවිට වස් කාලයක ඉන්න පුළුවන්. නැත්නම් දවසක් හරි ඉන්න පුළුවන්. ඒක ඉතින් හරි වටිනවා. එහෙම. ජීවිත කාලෙ වෙන්න බිත්තුන් වහන්සේලාත් හිටියා. නමුත් දවසක් හරි ඉන්න පුළුවන් වත් මොකද දැන්? දැන් මේක කරන්න තුන ටිකක් අප්‍රකටව වගේ නේද? ප්‍රසිද්ධ තැන්වල කරන්න ගත්තොත් මේ දුතාංග පිරීමේදී දුතාංග අල්පේච්ඡතාවය අත්‍යවශ්‍යයි. එහෙනම් අපි ඒක පුන පුනාම කිව්වා මුල ඉඳලම. එහෙනම් මොකද දැන් මම මතකයි පෙන්වන්න කරන වැඩක් නෙවෙයි මේක. පෙන්වන්න කරන වැඩක් වුණොත් ඒක නැති කෙලෙසයක් වැඩෙනවා. වැඩෙනවා. දැන් මේ මට මතකයි අපේ සේනාසනයේට දුතාංග ධාරි භික්ෂුන් වහන්සේ නමක් දැන් බොහොම ඉස්සර ආවා. ඉතින් උන්වහන්සේ මේ සද්ධිකාංගය සම්පූර්ණ කරලා දාගන්න. එහෙනම්. ඉතින් ඊට පස්සේ දැන් අපි මොකද කරේ? ඊට පස්සේ අබ්බෝකාශිකාංගයත් උන්වහන්සේ සමාදන් වෙලා ඉතින් උන්වහන්සේ කිව්වා ඉතින් මම මේ දෙකම සමාදන් වෙලා ඉන්නේ. කියන්නේ අපි එහෙම කියනකොටම බින්දෙලා ඉවරයි. බින්දෙලා කියන්නේ බින්දෙන්නේ නැහැ. නමුත් ඒක ඇති දෙයක් නෑ. ඊට පස්සේ අපි මොකද කරේ? උන්වහන්සේට එළියේ මෙදුලේ දැන් අභෝකාශිකාංගයක් තියෙන හින්දා ගහක්කුත් නැති මෙදුලේ ඇද්දි පුටුවක් කියලා දුන්නා. එහෙම. ඉතින් උන්වහන්සේ පුටුවේ තිබුණා අපි දැන් අභිකම් කරක බලනවා. උන්වහන්සේ ඉතින් <laughs> එතකොට බලන්න සාත මේක මහා කෝලමක්. එහෙමයි. එහෙම වුණොත් එහෙම ඒක ප්‍රතිපත්තිය වෙන පැත්තකට යන්නේ. යන්නේ. ඒ නිසා මේ දුතාංග පිරීමේදී දුතාංග අල්පේචතාවේ අත්‍යවශ්‍ය දෙයක්. එහෙම. එතකොට එහෙමනම් දැන් අපි කතා කරේ දැන් එතකොට උත්කෘෂ්ඨ වශයෙන් උත්කෘෂ්ඨ වශයෙන් උන්වහන්සේ වැඩි සැලකිලා. දහම සුද්ධක පවි පොඩ්ඩක් අකුලෙන් හරි සුද්ධ කරලා මහතේ වැඩ ඉන්නේ. එහෙම. මධ්‍යම වශයෙන් ශ්‍රවණ කාට හරි කියලා වටේ හොඳට සුද්ධ කරගෙන ඉන්නවා. එහෙම. ඕමක වශයෙන් කෙනා මේක හොඳට වටේටම සතුන්ට එන්න බැරි වෙන වැටක් එම ගහගෙන වැලි හොඳට දාගෙන මල් ටිකක් වවාගෙන මල් ටිකක් වවාගෙන ඉතින් කොහොම හරි ගහ මුල ඉන්නවා ඒ ඒ තුලිනුත් කිසියම් විදිහක හිත හදා ගන්නවා ලේසි පහසු වැඩක් නෙවෙයි රැයකට තනිපංගල මේ ගහක් මුලට වෙලා වාඩි වෙලා ඉන්නවා කියන එක අත්දැකීමෙන් පොඩ්ඩක් බලන්න ඔබේ දිවසේම උනත් ඉඩකඩ තියෙන වත්තක් නම් පෑයකට ගහක් මුලට වෙලා වැඩි කාලයක් ඕනේ නැහැ. එක රැයක් පහන් කරන්න වෑයම් කරන්න. ඒ කතරම් නම් අපහසු කාර්යයක්ද. මැසි මදුරුවන්ගෙන් ලැබෙන පීඩාවන් විඳදරාගෙන සීතල ආදී ඒ වගේම ඡණ්ඩ මාරුතයෙන් එන පීඩාවන් විඳදරාගෙන ප්‍රය පහන් කරනවා කියන කාරණාව දේශික කටයුත්තක් නෙවෙයි. ඉතින් රාත්‍රියක් නෙවෙයි රුකමූලිකාංගය කියන්නේ ඒ කාල සීමා යම් කාලයක් දිවාරය දෙකෙහිම එක තැනක ඒ විදිහට වාසය කරනවා කියන කාරණේ එලි මහනක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඉතින් ඒ සඳහා හිත හදා ගන්නවා කියන කටයුත්තත් මහා ජයග්‍රහණයක්. ඉතින් ඒ සඳහා හිත හදා ගන්න කෙනාට ඒකාන්ත වශයෙන්ම නිවනට අවශ්‍ය කරන ඒ මඟ රන්නට අවශ්‍ය පසුබිම මානසික පසුබිම ඒකාන්තයෙන්ම සැකසෙනවා. අන්න ඒ නිසා තමයි භූතාංග පිරීම සරල ඡාම් පැවැත්මට අල්පේච්ඡතා සුභරතාවයන් දිනු කර ගැනීමට උපකාර වෙනවා වගේම නිවනටත් උපකාර වෙනවා කියන එක අපි අවධානය කරන්නේ. ඉතින් අද දවසේ අපිට සාකච්ඡා කරන්නට නියමිත කාල වේලාව බොහොම ශීඝ්‍රයෙන් ගෙවිගෙන යනවා. ඉතින් ඊළඟ වතාවේදී තවත් ධුතාංගයන් කීපයක් පිළිබඳව සාකච්ඡා කරන්නට ඉද වෙන් කරගෙන අපි මේ වැඩසටහන સમાપ્ત කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අපි බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය නිර්ලෝභීව ඔබ අපහා බෙදා හදා ගැනීම සඳහා මෙහි වැඩම කරලා මා අසන ප්‍රශ්නවලට අප කෙරෙහි කරුණාවෙන් අනුකම්පාවෙන් සියලු ඉවස දරාගෙන අවශ්‍ය කරන උත්තර ලබා දෙනවා. බොහෝ සෙයින් මම නියෝජනය කරන්නේ ප්‍රේක්ෂක ඔබ ඔබට නැගෙන ප්‍රශ්නයි මම විටින් විට මගේ වචනෙන් අපේ හාමුදුරන් වෙත යොමු කරන්නේ උන්වහන්සේ සියල්ල විද ඉවස දරාගෙන ඉතාම හොඳින් සබුද්ධිකව පිළිතුරු ලබා දෙමින් ඔබේ අපේ ප්‍රශ්න ගැටලු විසඳාලනවා. ඉතින් අපේ පඤ්ඤාසිරි මාහිම් පාණන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කර සිටමු. අදත් ඔබ අප කෙරෙහි කරුණාවෙන් වැඩම කරලා මේ දේශනා මේ සාකච්ඡාව සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් අපේ කල්යාණ මිත්‍ර මිරහවති පඤ්ඤාසිරි මාහිමිපාණන් වහන්සේට දෙහෙවින්ම පුණ්‍යානුමෝදනා කර සිටිනවා අපි හඳුරන්නේ. ඒ වගේම සම්මිය දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාද හැම දිනාටම හිමි වේවා. දෙවියෝ මේ උතුම් ධර්ම දානමේ කුසලයේ දැක් බලා සතුටුව පින් අනුමෝදන් වෙත්වා කියලා ඉතසිතින් ප්‍රාර්ථනා කරමු. මේ උදාාරතර ධර්ම දානමේ කුසල බලයෙන් පින්වත් ඔබ සෑම දිනාට නිදුක් නිරෝගී සුව චිරජීවනය සැලසේවා. අමා නිවන පිණිසම මේ ධර්ම සාකච්ඡාමය කුසලයේද ඉවහල් වේවා කියන පැතුමින් ලබන සතියේ මෙවන් ඌම ධර්ම සාකච්ඡාවක් තුළින් මොනගසීමේ බලාපොරොත්තුෙන් අදට අපි ඔබෙන් සමු ගන්නවා. ඔබ සමත පෙරුවන් සරණයි. ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න